ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ හරිම සුවිශේෂී ගැඹුරු සූත්‍රයක් ගැන. මේක තමයි මහා හත්ති පදෝපම සූත්‍රය. ඔව් මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ සවැත්නුවර ජේතවනාරාමේදී අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. ඒකේ තියෙන ප්‍රධානම අදහස තමයි හරිම ලක්ෂණ උපමාවකින් බුදුදහමේ තියෙන සියලුම කුසල් දහම්, ඒ කියන්නේ යහපත් මානසික කාරණා එක තැනකට එකතු කරලා පෙන්වන එක. හ්ම්. හරියටම හරියි. ඒ තමයි අර ප්‍රසිද්ධ ඇත්පියවර උපමාව. ආ ඇත්පියවර උපමාව. ඒක ටිකක් පැහැදිලි කරමුද? හරි. දැන් බලන්න කැලෑවක ගොඩක් සත්තු අවදිනවානේ. ඒ හැම සතෙක්ගෙම පාසට හන්තු වෙනවා. ඔව්. කුඩා සතුන්ගේ ඉඳන් ලොකු සතුන් දක්වා. හැලේ අලි එක්කේ ඇතෙක්ගේ පියවර කියන්නේ හරිම විශාලයි. අනිත් ඕනම සතෙක්ගේ පාසටහනක් අර ඇත් පියවර ඇතුලේ අන්තර්ගත වෙනවා. ඒක ඇතුලට යනවා. ඒ වගේ තමයි. අන්න ඒ වගේම තමයි බුදුදහමේ කියන යම්තා කුසල් දහම්. ඒ කියන්නේ යහපත් මානසික තත්වයන් යහපත් ක්‍රියා ඇත්ද ඒ ඔක්කොම අර මූලික සත්‍ය හතර. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තුල අන්තර්ගත වෙනවා කියලා තමයි සාරිපුත්ත හාමුදුරුව දේශනා කරන්නේ. හරිම බලවත් උපමාවක්. එතකොට ඒ චතුරාර්ය සත්‍ය තමයි අර දුක, දුකට හේතු වෙන සමුදය, දුක නැති කිරීම හේවත් නිරෝධය, සහ ඒ නිරෝධයට යන මාර්ගය. ඔව් දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන සත්‍ය හතර. ඉතින් මුළු බුදුදහමේම කුසල් පැත්ත ගත්තම ඒ ඔක්කොම මේ සත්‍ය හතර අවබෝධ කර ගැනීම සඳහාමයි තියෙන්නේ. එහෙනම් අපි පළවෙනි සත්‍යයෙන් පටන් ගමු දුක්ඛාරය සත්‍ය. සූත්‍රය මේක කොහොමද විග්‍රහ කරන්නේ? හ්ම් සාමාන්‍යයෙන් අපි දන්නවානේ ඉපදීම දුකයි, වයසට යන එක, ලෙඩ වෙන එක, මරණය දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම කැමැති දේ නොලැබීම මේ ඔක්කොම දුක. ශෝක පරදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඒ හැමදේම ඔව් ශෝකය වැළපීම කායික දුක මානසික දුක සුසුම් හෙලීම් මේ හැමදේම. හැබැයි සූත්‍රය තවත් ගැඹුරට ගිහින් කියනවා මේ ඔක්කොම එකතු කරලා හරිම කෙටියෙන් කියනවා නම් සංකිට්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධේම දුකයි. අන්න ඒකයි. ඒ පංච උපාදාන ස්කන්ධය කියන එක ටිකක් පැහැදිලි කරගන්න ඕනේ නේද? මොකද ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ දුක්ඛ සත්‍යයේ ගැඹුර තේරෙන්නේ නැහැ. ඇත්ත. පංච උපාදාන ස්කන්ධ කියන්නේ උපාදානයට කියන්නේ තදින් අල්ලා ගැනීමට බැඳීමට ලක්වෙන ස්කන්ධ පහ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. අපි සාමාන්‍යයෙන් මම, මගේ ශරීරය, මගේ හැඟීම්, මගේ අදහස් කියලා අල්ලගෙන ඉන්න මේ ටික නේද? හරියටම හරි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය. මේ පහම තමයි දුකට මුල. මේව තදින් අල්ලගෙන ඉන්න එක තමයි දුක. එතකොට මේ සූත්‍රයේදී මේ ස්කන්ධ ගැන තවදුරටත් විස්තර කරනවා. විශේෂයෙන්ම රූප උපාදාන ස්කන්ධය ගැන. ඔව් රූපය කියන එක පැහැදිලි කරනවා සතර මහා භූත සහ ඒ සතර මහා භූතයෙන්ගෙන් හටගත් දේවල් එහෙම නැත්නම් උපාදාය රූප විදිහට. සතර මහා භූත. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. හ්ම්. පඨවි කියන්නේ තද බව, කර්කශ බව. ආපෝ කියන්නේ දියාරු බව, ඇලෙන වැగిරෙන ස්වභාවය, බැඳෙන ස්වභාවය. තේජෝ කියන්නේ උෂ්ණත්වය, ශක්තිය. වායෝ කියන්නේ චලනය, පිම්බෙන ස්වභාවය. ඔව් මේ මහා භූත හතර තමයි මූලික වෙන්නේ. මේවයින් තමයි අනිත් රූප, ඒ කියන්නේ උපාදාය රූප හැදෙන්නේ. එතකොට මේ භූත අපේ ශරීරයේ තියෙනවා බාහිර ලෝකයේ තියෙනවා කියලා සූත්‍රය කියනවා නේද? අනිවාර්යයෙන්ම. ඒක හරි වැදගත්. සූත්‍රය විස්තර කරනවා අපේ ශරීරයේ තියෙන පටවි කොටස්. කෙස්, ලොම්, නිය, දත් සම මේවායි තියෙන්නේ අර තද ස්වභාවය. මස්, නහර, ඇට, ඇටමිදුළු. මේවත් එහෙමයි. ඔව්. ඒ වගේම ආපෝ ධාතුව ගත්තොත් පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල් කෙල, සොටු, සඳමිදුළු, මුත්‍ර මේ හැම දෙයකම තියෙන්නේ අර දියාරු බැඳෙන ස්වභාවය. තේජෝ ධාතුව ශරීරයේ උණුසුම, දිරවීමේ ශක්තිය වගේ දේවල් වලට සම්බන්ධයි නේද? ශරීරය දි รา පත් කරන උණුසුම, ඒ වගේ දේවල්. ඔව්. ශරීරයේ උණුසුම් කරන, ශරීරයේ දිරවීමට උදව් වෙන ආහාර දිරවන, ඒ වගේම ශරීරය වයසට යවන දිරීමටපත් කරන තේජ ශක්තිය. ඒ ඔක්කොම තේජෝ ධාතුව. වායෝ ධාතුව. ඒ කියද හුළඟ. හ්ම් ශරීරයේ උඩට යන වාත පහළට යන වාත කුස තුල තියෙන වාත අතුනුබහන් වල දුවන වාත මුළු ශරීරයේම පතිරිලා තියෙන වාත ආශ්වාස ප්‍රශ්වාස වාතේ මේ ඔක්කොම වායෝ ධාතුව ඉතින් මේ විදිහට තමන්ගේ ශරීරය ඇතුළෙත් මේ සතර මහා භූත තියෙනවා ඒ වගේම බාහිර ලෝකෙත් මේම තියෙනවා පොළව වතුර ගින්දර හුළඟ විදිහට ඔව් මෙතනදී තමයි සූත්‍රය හරිම වැදගත් කාරණයක් මතු කරන්නේ ඒ තමයි මේ ධාතුන්ගේ අනිත්‍යතාවය ඒක කොහොමද පැහැදිලි කරන්නේ සූත්‍රයේ කියනවා බලන්න මේ බාහිර ලෝකයේ තියෙන මහා පටවි ධාතුව. ඒ කියන්නේ මේ මහා පොළව ඒකත් සමහර කාලවලදී විනාශ වෙනවා. මහා ජලකල්පයක් ඇවිත් මුළු පොළොවම යට වෙලා යනවා. එහෙම බැලුවොත් පොළවත් සදාකාලික නෑ. නෑ ඒක අනිත්‍යයි විපරිණාමයට ලක් වෙන දෙයක්. එහෙමනම් ඒ මහ පොළව එක්ක බලද්දී මේ ශරීරයේ තියෙන ඊටාම සුළු පටවි කොටස් ටික කෙස් ලොම් ඇට මස් මේ ටික මම මගේ මගේ ආත්මය කියලා දැඩිව අල්ලගෙන ඉන්න පුළුවන්ද? ඒකේම අල්ලගන්න තරම් දෙයක්ද? හරිම ප්‍රායෝගික ප්‍රශ්නයක් එක ඒ වගේම අනිත් ධාතු ගැන කියනෝ නේද? ආපෝ ධාතුව. ඔව් බාහිර ආපෝ ධාතුව ඒ කියන්නේ මහා සාගරය ඒකත් කවදාහරි දවසක හිරු හතක් පායලා හිඳිලා වියලිලා යනවා කියලා කියනවා. එතකොට මේ ශරීරයේ තියෙන පොඩි දියර කොටස් ටික ලේ සෙම කඳුළු ඒව ගැන මොන කතාවද නේද? ඒක තමයි ඒව මගේ කියලා අල්ලගන්න පුරුවන්ද? ඒ වගේමයි තේජෝ ධාතුව බාහිර මහා ගිනි ජාලා ලැබු ගිනි පවා පිදුරු ටිකක්වත් නැතිව හේතුවක් නැතිව නිවිලා යනවා. එහෙමනම් මේ ඇඟේ තියෙන පොඩි උණුසුම ගැන අපි කොහොමද සදාකාලිකයි කියලා හිතන්නේ? වායෝ ධාතුවත් එහෙමයි නේද? මහා සුලන් පවා නැති වෙලා යනවා. ඔව්. මහා සුලඟක් ඇවිත් ගස්ගල් පෙරලගෙන ගියත් ඒ සුලඟත් කවදා හරි නතර වෙනවා. එහෙමනම් මේ ශරීරයේ තියෙන ආශ්වාස ප්‍රශ්වාස වාතය අනිත් වාත කොටස් මම මගේ කියලා අල්ලගන්න පුරුවන්ද? එතකොට මේ භූතයන්ගේ යථා ස්වභාවය, ඒ මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියන එකද මේ කියන්නේ? හරියටම හරි. ඒක නේතං මම නේසෝ හමස්මි නේ මේසෝ අත්තා ඒ කියන්නේ මේ මගේ නොවේ මේ මම නොවෙමි මේ මගේ ආත්මය නොවේ කියලා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. එහෙම දැක්කම මොකද වෙන්නේ? එහෙම දකින්නකොට මේ ධාතු කෙරෙහි කලකිරෙනවා. නිබ්බිදා. කලකිරෙනකොට ඒවට තියෙන ඇල්ම තණ්හාව නැති වෙලා යනවා විරාගය. ඒක තමයි නොඇලීම කියන්නේ. මේ හරහා තමයි විමුක්තියට මාර්ගය පෑදෙන්නේ. මේක හරිම ගැඹුරුයි වගේම ප්‍රායෝගිකයි. මොකද අපි හැමතිස්සෙම මේ ශරීරය මේ අත්දැකීම් මගේ කියලා අල්ලගෙන ඉන්නානේ. ඔව්. ඒ බැදීම තමයි දුකට හේතුව. එතකොට මේ අවබෝධය එදිනදා ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන්න කොහොමද උදව් වෙන්නේ? සූත්‍රය ඒ ගැන සඳහන් වෙනව නේද? අර කියතු උපමාව වගේ. ඔව් ඒක හරිම වැදගත් කොටසක් සූත්‍රය කියනවා හිතන්න කවුරු කෙනෙක් ඔබට බනිනවා දොස් කියනවා ගහනවා පීඩා කරනවා කියලා. එතකොට කොහොමද භික්ෂුවක් ප්‍රතිචාර දක්වන්න ඕනේ කියලා? සාමාන්‍ය කෙනෙක් නම් තරහා ගන්නවා, ආපෝ බනිනවා, ගා ගන්න යනවා. ඒත් සූත්‍රය කියන්නේ ඒ වෙලාවේ දැනෙන වේදනාව, කායික හෝ මානසික වේදනාව ස්පර්ශය නිසා හටගත්ත දෙයක් විදිහට දකින්න ඕනේ කියලා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නව වේදනාව නිසා සමහර විට සංඥාව සංස්කාර විඥානය පහළ වෙනවා මේ ඔක්කොම අනිත්‍යයි නැගෙන වේදනාවත් ඒකට ප්‍රතිචාර විදියට ඇතිවන තරහ වගේ දේවල් ඒවත් අනිත්‍යයි කියලා මෙනී කරන්න ඕනේ ඔව්. ඒ වගේම හිතාර කලින් කතා කරපු සතර මහා භූත මනසිකාරය පිහිටුවා ගන්න ඕනේ. මේ මගේ ශාරීරිය කියන්නේත් පටවියාපෝ තේජෝ වායෝ ටිකක් නේද මේක අනිත්‍යයි නේද කියලා මෙනෙහි කරන්න ඕනේ. කියතුපමාවෙන් කියන්නේ තමන්ගේ අත්පා කවුරු හරි කියතකින් කැපුවත් ඒ කෙනාගෙන තරහ හිතන්නේවත් නපුරු වචන කියන්නේවත් නැතුව ඉන්න ඕනේ කියලාද? ඔව්. එහෙම අවස්ථාවකදී පවා අපගේ සිත වෙනස් වන්නේ නැහැ, නපුරු වචන කියන්නේ නැහැ. ඒ තැනත්තා කෙරෙහි අනුකම්පාවෙන් මෛත්‍රී සිතින් යුත වාසය කරනවා. ඒ තැනත්තා අරමුණු කරගෙන මුළු ලෝකයම විපුල මහත්ගත අප්‍රමාණ වෛරලති මෛත්‍රී සහගත සිතින් පතුරවා වාසය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ වගේම බුදුන්, දහම්, සංගුණ සිහි කරන්න. වීරිය වඩන්න, සිහිය පවත්වන්න, කය සංසුන් කරගෙන, සිත එකඟ කරගෙන මේ ශාසනයේ ඉගැන්වීම් අනුගමනය කරන්න කියලාත් දේශනා කරනවා. හරියටම හරි ඒ වගේ වෙලාවක අරමුණ වෙන්න ඕනේ තමන්ගේ හිතේ කුසල් සහගත උපේක්ෂාව, ඒ කියන්නේ මදහත් බව, මනාව පිහිටුවා ගැනීම. ඒක හරි අමාරු දෙයක් නේද? එහෙම උපේක්ෂාවක් ඒ වගේ වෙලාවක ඇති කරගන්න බැරි වුණොත් සූත්‍රය කියන්නේ එහෙම Tamanට කුසල් සහගත උපේක්ෂාව පිහිටුවා ගන්න බැරි වුණා නම් ඒක Tamanට සිදුහුණු ලොකු අලාභයක් පාඩුවක් විදිහට සැලකලා සංවේග වෙන්න. ඒ කියන්නේ කම්පා වෙන්න ඕන කියලා. අනේ මට බැරි වුණා නේද මේ වගේ අවස්ථාවක ධර්මය ප්‍රගුණ කරන්න කියලා තමන්ටම අනුකම්පා කරගන්න ඕනේ. හැබැයි එම උපේක්ෂාව පීඩුවා ගන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි වැදගත්. එහෙම පුළුවන් වුණා නම් ඒක තමන් ලැබූ මහත් ලාභයක් වාසනාවක් විදිහට සැලකලා ඒ ගැන සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ බාහිර ලෝකෙන් මොනතරම් ප්‍රශ්න ආවත් හිතේ සමබරතාවය මැදහත් බව රැකගන්න පුළුවන් නම් ඒක තමයි නියම ශක්තිය නියම ආරක්ෂාව. හරිම පැහැදිලි. එතකොට මේ හැම දෙයක්ම මේ දුක් මේ ශරීරය මේ වේදනාව මේ බාහිර ගැටලු මේ ඔක්කොම හටගන්නේ නිකම්ම නෙවෙයි හේතු බල දාමයකට අනුව කියලත් සූත්‍රයේ අවසානයේදී වගේ පැහැදිලි කරනවා නේද? ඒ තමයි පටිච්ච සමුට්ඨාදය. ඔව් ඒකත් මේ සූත්‍රයේ හරිම වැදගත් කොටසක්. සූත්‍රය පැහැදිලි කරනා කොහොමද අපේ අත්දැකීම් හටගන්නේ කියලා. උදාහරණයක් විදිහට ඇසත්, පේන රූපයත්, ඒ ගැන යොමු කරන අවධානයත් මානසිකාරය කියන කාරණා තුන එකතු වුණාම තමයි චක්කු විඤ්ඤාණය. ඒ කියන්නේ ඇහි දැනීම හටගන්නේ. ඒ තුල නැත්නම් ඇහි දැනීමක් නැහැ. නැහැ. මේ තුනේ එකතුව තමයි ස්පර්ශය. පස්ස. ස්පර්ශය නිසා තමයි වේදනාව, සංඥාව, සංස්කාර කියන දේවල් හටගන්නේ. මේ ටික තමයි අර කලින් කිව්ව පංච උපාදානස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරට සම්බන්ධ වෙන්නේ. රූපය කියන එකත් හේතුවක් වෙනවා. ඒ වගේම තමයි කන, නාසය, දිව, කය, මනස කියන අනිත් ඉන්ද්‍රියන් වලටත් අදාළ වෙන්නේ. ඔව්. කනයි, ශබ්දයයි, මනසිකාරය එකතු වුනම සෝත විඥානය. නාසයයි, ගන්ධ සුවඳයි, මනසිකාරය එකතු වුනම ගාන විඥානය. දිවයි, රසයයි මානසිකාරයයි එකතු වුනම ජීවහා විඥානය. කයයි ස්පර්ශයයි මානසිකාරයයි එකතු වුනම කාය විඥානය. මනසයි අරමුණුයි ධර්ම මානසිකාරයයි එකතු වුනම මනෝ විඥානය. මේ හේතුඵල ධාමයේ තේරුම් ගන්න එක කොච්චර වැදගත්ද? හරිම වැදගත්. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදම් පස්සති කියලා. ඒ කියන්නේ කවුරු පටිච්චසමුප්පාදය දකිනවද? එයා ධර්මය දකිනවා. කවුරු ධර්මය දකිනවද? එයා පටිච්චසමුප්පාදය දකිනවා. ඒ කියන්නේ අපි මම මගේ කියලා අල්ලගෙන ඉන්න මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි මේ වගේ හේතුපත්‍යයන් නිසා හටගන්න නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක් කියලා අවබෝධ කරගන්න එක තමයි ධර්මයේ දෙකීම කියන්නේ. හරියටම හල්ලි මේ ක්‍රියාවලිය දැක්කම තේරෙනවා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව, ඇලීම, බැඳීම තමයි දුකට හේතුව, සමුදය. එතකොට මේ තෘෂ්ණාව නැති කිරීම තමයි දුක නැති කිරීම, Nirodha. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ග. ඔව්. ඉතින් මේ මහහත්තිපදෝධම සූත්‍රය අර ඇට් පියවර උපමාවෙන් පටන් අරගෙන කොහොමද සීරුම කුසල් දහම් අර චතුරාර්ය සත්‍යයට සම්බන්ධ වෙන්නේ කියලා පෙන්නවා ඊට පස්සේ දුක්ඛ සත්‍ය විග්‍රහ කරද්දී පංච උපාදානස්කන්ධයත් ඒකේ රූප කොටස විග්‍රහ කරද්දී සතර මහ භූතයන්ුත් අරගෙන ඒවය අනිත්‍ය ස්වභාවය හරීම පැහැදිලි උදාහරණ වලින් පෙන්නවා. ඒ අනිත්‍යතාවය දැකීමෙන් කොහොමද කලකිරීම නිබ්බිදා සහ නොඇලීම විරාගය ඇති වෙන්නේ කියලා පෙන්නලා බාහිර ප්‍රශ්න ආවම කොහොමද උපේක්ෂාවෙන් ඉන්නේ කියලා කේතු උපමාවෙන් පැහැදිලි කරලා. අවසානයේ මේ මුළු ක්‍රියාවලියම සිද්ධ වෙන හේතුඵල දහම පටිච්ච සමුප්පාදයත් පහදලා දුන්නා. ඇත්තටම මේ එක සූත්‍රයකින් මුළු විමුක්ති මාර්ගය ගැනම හරිම ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. හරියට අර ඇත් පියවර වගේ චතුරාර්ය සත්‍ය කියන එක ඇතුලේ මේ හැම කුසලයක්ම හැම අවබෝධයක්ම තියෙනවා. ඇත්තෙම සිතා බලන්නට බොහෝ දේ ඉතිරි කරන සාකච්ඡාවක් වුණා. අවසාන වශයෙන් මේ සූත්‍රයෙන් අපිට ඉතිරි කරන ප්‍රධානම සිතුවිල්ලක් තමයි මේ තරම් අනිත්‍ය වෙනස් වෙන්න හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන මේ ශාරීරියත් මේ සිතත් මේ ලෝකයත් එක්ක අපි මම මගේ කියලා මෙතරම් තදින් අල්ලගෙන ඉන්න දේවල් ඇත්තරම කොතරම් ස්ථිරද කොතරම් අල්ලා ගැනීමට සුදුසුද කියන එක. හ්ම් ඒක තමයි නුවණින් විමසා බලන්න ඕන කාරණය.